පින්නතුනේ මේ ආනාපාන සතිය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ නොඑක් සූත්‍ර දේශනාවන් දේශනා කරලා තියෙනවා. එයින් ප්‍රධාන වන්නේ මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය, ඒ වගේම මහා සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සතිය සම්බන්ධව දේශනා කරලා තියෙනවා. ඒ වගේම පින්නතුණු දැන් මේ ගිරිමානන්ද සූත්‍රය තවත් නොඑක් සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවල මේ ආනාපාන සතිය පිළිබඳව විශේෂයෙන්ම කරුණු දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ආනාපාන සතිය භාවනාව කියලා කියන්නේ මහා පුරුෂ භාවනාව. කියන්නේ මේ ලෝකේ පහළවන සියලුම බුදුරජාණන් වහන්සේලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වන්නට මූල කර්මස්ථානයේ හැටියට පාදක කරගන්නේ මේ ආනාපාන සතිය. ඒ නිසාම පින්නතුනි අද මේ වර්තමාන ලෝකයේ මේ ආනාපාන සතිය සම්බන්ධව විවිධාකාර උපදෙස් ඒ වගේ විවිධ කමඨාන් ලබා දෙන අවස්ථා අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්නතුන්ලා පවා විවිධ විවිධ විදියට මේ හුස්ම රැල්ල හා සම්බන්ධව කරන මේ භාවනාව කරගෙන යනවා. පින්නතුනි මේ භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම කරනවා නම් තමයි ඒකෙන් ප්‍රතිඵල ළඟා කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්නතුල දන්නවා මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය ඉතාමත්ම වටිනා මහරහතන් වහන්සේ නමක් තමයි මහා කප්පින මහරහතන් වහන්සේ. මහා කප්පින මහරහතන් වහන්සේ ගිහි කාලේ රජ කෙනෙක්. මේ රජුරවන්ට බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන්න ලැබිලා අමාත්‍යවරු දහසක් දෙනා සමග ඇවිල්ලා බුදු සසුනේ පැවිදි වෙච්ච කෙනෙක්. ඒ වගේම ටික දවසකින් හොඳට පිළිවෙත් පුරලා භාවනා කරලා අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත්ත මහා ශ්‍රාවකේ. ඉතින් මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ නිතරම විවේකීව ඉන්න ගමන් අහෝ සුඛං අහෝ සුඛං කියලා කියන අනේ සැපයි අනේ සැපයි කියලා කියනවා. මේක ඇහිලා පුතත්ජන භික්ෂුන් වහන්සේලා චෝදනාවක් කළා මේ මහා කප්පින ස්වාමීන් වහන්සේට පැරණි රජකම මතක් වෙලා ඒ කම්සපේ මතක් වෙලා වෙන්න තිබේ අනේ සැපයි අනේ සැපයි කියන ඇත්තේ. ඉතින් කොහොම හරි මේ කතාව බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. තථාගතයන් වහන්සේ මහා කප්පින ස්වාමීන් වහන්සේගෙන් ඇහුව ඇත්තද කප්පින මේ කියන කතාව? අනේ භාග්‍යතුන් වහන්සේ මහා කාරුණික ආනන් වහන්සේ දන්නෝ මේක හේතුව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මගේ පුත්‍රයා මේ අහෝසපං අහෝ අහෝසුකං අහෝසුකං කියලා කියන්නේ මේ පැරණි කම් සැපය මතක් වෙලා නෙවෙයි. රජ සැපේ මතක් වෙලා නෙවෙයි. මේ සරල ජීවිතයකට හුරු වෙලා මේ ගහක් මුල වැඩ ඉඳගෙන නැටි පාත්‍රයක් අරගෙන මේ සරල ජීවිතයක් ගත කරමින් මේ ලබාගත් සැනසෙල්ල පිළිබඳව තමයි අනේ සැපයි අනේ සැපයි කියලා කියන්නේ. ඉතින් මේ කප්පින මහරහතන් වහන්සේ කොතෙන්ට ගියත් පින්නතුනේ නිසලව හරියට කණුවක් තිබ්බා වගේ වික්ෂ සංඝයා මැද ඉන්නකොට වුණත් විවේකීව තනියෙන් ඉන්නකොටත් බොහොම නිසලව සසල වෙන්නේ නැහැ. නිසලව උන්වහන්සේ වැඩ ඉන්නවා. ඒකට හේතුව තමයි මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ නිතරම ditta ධම්ම සුඛ විහරණයෙන් වාසය කරනවා. ditta ධම්ම සුඛ විහරණය කියලා කියන්නේ පින්නතුනේ මෙලවම නිවන් සැප විඳීම. ඉතින් මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ මේ ditta ධම්ම සුඛ විහරණය විඳින්නේ ආනාපාන සති කර්මස්ථානය මුල් කරගෙන. රහත් තුනක් මේ හුස්ම රැල්ලට සිත තබාගෙන සිහියෙන් ඉන්නකොට පුදුම සැනසෙල්ලක්. දැන් බලන්න එදා බුදුරජාණන් වහන්සේ රසුබ කර්මස්ථානයේ දේශනා කරලා තථාගතයන් වහන්සේ මාස 3කට වනයේට වැඩම කළානේ. දවස් 15කට අඩ මාසයකට. තථාගතයන් වහන්සේ අඩ මාසයේ තනියම වනයේ නිවන් සැප වින්දනය කළ ditta ධම්ම සුඛ විහරණය. තථාගතයන් වහන්සේක නිමාවට පත් කරලා ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට වදාලේ ආනාපාන සති කර්මස්ථානයේ මුල් කරගෙන නිවන් සැප වින්දා කියලා. එහෙනම් මේකෙන් තේරෙනවා මේ හුස්ම රැල්ලට සිහිය දාගෙන ඉන්නකොට පුතත් ධනයකට උනත් මහා සැනසෙල්ලක් තියෙනවා. ඉතින් මේ මහා කප්පින ස්වාමින් වහන්සේ හැම වෙලේම නිවන් සැප විඳිනවා. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ මහා කප්පින ස්වාමින් වහන්සේ අවවාදන ශාසන හැම කරන්නේ නැද්ද? ඉතින් මේ නවක භික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීන් එහෙම කිසිම අවවාදයක් අනුශාසනාවක් නැහැ. උන්වහන්සේ විවේකීව භාවනා කරන එකමයි වැඩේ. මේ රහතන් වහන්සේ නමක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහා කප්පින ස්වාමීන් වහන්සේ මතක් කළා කප්පින මේ වික්ෂුන් වහන්සේලාට අවවාද එහෙම කරන්නේ නැද්ද? අනේ ස්වාමීන් එහෙම දෙයක් නම් කරන්නේ එහෙම කරන්න එපා මේ වික්ෂුන් වහන්සේලාට අවවාදන් ශාසනා කරන්න. ඒ අනුව කප්පින ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලා පිරිසකට අවවාද අනුශාසනා කළා පළවෙනි අනුශාසනාවෙන්ම දහසක් දෙනා සෞඛලසුන් නැසා මහා රහත් භාවයට පත් වුණා. ඒ නිසාම කප්පින ස්වාමීන් වහන්සේට අවවාද දෙන භික්ෂුන් වහන්සේලා අතුරෙන් අග්‍රතානාන්තරය පවා ලැබිලා තියෙනවා. ඉතින් මම මේ ටික කියන්න හේතුව මේ කප්පින ස්වාමීන් වහන්සේ විශේෂ උදාහරණයක් දේශනා කරලා තියෙනවා. මොකද අද මේ ආනාපාන සතිය නොඑක් ආකාරයට කෙරෙනවා. නමුත් කප්පින ස්වාමීන් වහන්සේ ආනාපාන සතියෙන් පුදුම විදිහට තමන්ගේ කෙලෙස් නැති කරගත්තා වගේම නිතරම නිවන්සුව විඳින වගේම තමන්ගේ ශරීරය පවා නිච්චලව කණුවක් තිබ්බා වගේ තියාගත්ත ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ වදාළ අපට ඊටාම වටිනා උපදේශයක්. උන්වහන්සේ වදාරනවා ආනාපාන සති යක්ෂ පරිපුන්නා ස්වභාවිතා. අනුපොබ්බං ಪರಿචිතා යතා බුද්ධේන දේශිතා. සෝයිමං ලෝකම් පභාසේති අබ්බාමුත්තෝ චන්දිමා කප්පෙන ස්වාමීන් වහන්සේ වදාරන්නේ ආනාපාන සතිය යක්ෂ පරිපුන්නා ස්වභාවිතා යම් කෙනෙකු විසින් ආනාපාන සතිය පරිපූර්ණ වශයෙන් වඩන ලද්දේද අනුපුබ්බං ಪರಿචිතා යථා බුද්ධේන දේශිතා ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආකාරයෙන්ම අනුපුබ්බේන ಪರಿචිතා අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේද සෝයි මං ලෝකම් පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා ඒ තනත්තා ඒ පුද්ගලයා නැත්නම් ඒ භික්ෂුව වලාකුලින් මෑත්තුණු සඳ මඩල වගේ මේ ලෝකය ආලෝකමත් කරනවා කියන එකයි ගාථාවේ සරල අදහස. එතකොට පින්නතුනේ මට මෙතනදී කියන්න ඕන උනේ මහා කප්පින ස්වාමීන් වහන්සේ වචනයක් පාවිච්චි කරනවා. මොකක්ද ඒ වචනේ? යථා බුද්ධේන දේසිතා. හැබැයි මේ භාවනාවෙන් හොඳ ප්‍රතිඵල ගන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙල තමයි කරන්න ඕන. අරයා කියන්නේ මෙහෙමයි, අර අතන කියන්නේ මෙහෙමයි, මේක හරි පහසුයි. මෙන්න මේක කරගෙන යන්නකෝ හිතා ගන්න බැරි ක්‍රම පින්න තුනේ ආනාපාන සතිය පිළිබඳව තියෙනවා. අද ලෝකයේ ගත්තාම මේ අරාබි රටවල් වල පවා මේ ආනාපාන සතිය ගන්නවා විවිධ විදිහට. ඉතින් අද මම හිතන්නේ මේ ලෝකේ වැඩියෙන්ම කරන භාවනාව තමයි ආනාපාන සතිය. හේතු මේ නිවන් දකින්න නෙවෙයි. හේත්තන්ගේ තියෙන විහෙතකාරී తත්වේ පීඩාව දුරු කරගන්න සැහැල්ලුව පිණිස මේ භාවනාව කරනවා. ඒකෙන් තේරෙනවා ආනාපාන සතිය වඩනකොට පුදුමාකාර නිරාමිත ප්‍රීතියක් සැනසෙල්ලක් හදාගන්න අවස්ථාව තියෙනවා. ආනාපාන සතිය වඩනකොට ඒ සැනසෙල්ල ඒකාන්තයෙන්ම හදාගන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ආනාපාන සතිය වැඩිම මහත්ඵලයි මහානිසංසයි. මොකද මේ ආනාපාන සතිය වඩනකොට පින්නතුනේ හොඳට වඩනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨානම වඩා ගන්න පුළුවන්. දැන් කායානුපස්සනාවට සම්බන්ධ භාවනාවක් ඥානාපාන සතිය. නමුත් මේ ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානම වඩා ගන්න පුළුවන් වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොද්ධංග ධර්ම වැඩෙනවා. බොද්ධංග ධර්ම වැඩෙනකොට විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් පින්නතුනේ මේක ආනාපාන සති සූත්‍රයේ ආකාර 16කින් බුදුරජාණන් වහන්සේ උගන්වනවා. දැන් බොහෝ සෙයින් අපි ආකාර 3ක් 4ක් තමයි උත්තරීම අපි පාවිච්චි කරන්න දන්නේ. නමුත් මේක ආකාර 16කින් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඊට කලින් වෙනත් භාවනා වගේ නෙවෙයි මේ ආනාපාන සති භාවනාව කරන කෙනා පුරුදු කරන්නට බලාපොරොත්තු වෙන කෙනා අනිවාර්යෙන්ම පින්නතුන් ඊට කලින් කරන්න ඕන පූර්වක්‍ෘත්‍යයක් තියෙනවා. මේක දැන් අපි සාමාන්‍යයෙන් පූර්වක්‍ෘත්‍යයක් කියලා කියන අපිම හිතලා පැරණි ආචාර්යවරුන් බදාල සතර කමඨහන් වෙනෙහි කරලා ටික වේලාවක් ඒ භාවනාවන් කරලා අපි වඩන මූලික කර්මස්ථානයට එන පිළිවෙලනේ අපි පූර්වක්‍ෘතිය කියන්නේ. නමුත් මේක බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සතියට පමණක් විශේෂ වූ පූර්වක්‍ෘතියක් තියෙනවා. ඒක විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනාපාන සති කර්මස්ථානයේ දිනු කරනකොට මේ පූර්වක්‍ෘතිය සම්පූර්ණ වෙන්නට ඕන. මේක බුද්ධ වචනය. උන්වහන්සේ වදාළේ අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා. ඒකට හැම දේශනාවකටම හැම භාවනාවකටම සාධාරණ සිද්ධාන්තයක් ඒක. අරණ්‍යයකට හෝ රුක්ෂ මූලයකට නැත්නම් ශුන්‍යාගාරයකට. අපි පින්නතුලාට මේක කලිනුත් කියලා තියෙනවා. මෙතන පින්නතුරු විශේෂයෙන්ම අදහස් කරන්නේ විවේකස්ථානයක්. ආනාපාන සතියට නම් අත්‍යවශ්‍ය විවේකස්ථානයක්. මේ අපේ නිවෙස් අපට ශුන්‍යාගාරයක් බවට පත් කරගන්න පුළුවන්. කෑකොස් සංගහන තැනක කලබල තියෙන තැනක ඇත්තටම ගිහියන් හැටියට භාවනා කරගන්න අපහසුයි. භාවනා කරගන්න බෑ කියනව නෙවෙයි. භාවනාවට ප්‍රවේශ වෙන කෙනෙකුට විවේකය නම් අත්‍යවශ්‍යයි. මොකද මේ හුස්ම රැල්ල වැනි සියුම් අරමුණක් අල්ලනකොට අනිවාර්යයෙන්ම විවේකී අවශ්‍යයි. එහෙමනම් ගෙවල් වල ඉන්න මේ ඇත්තන්ට හොඳම වෙලාව තමයි ගෙවල් වල ඇත්තෝ නිදාගත්තහම. දැන් 10 විතර වෙනකොට නිදා ගන්නවනේ. තෙලියට පහලියට බහැලා බැලුවත් අවට ගෙවල් වල පවා ලයිට් නිමලා මුළු පලාතම අමුසෝණක් වගේ. කිසිම සද්දයක් බද්දයක් නැහැනේ. සාමාන්‍ය නගරාසන්න ප්‍රදේශවල වුණත් රෑබෝ වෙනකොට ඉතින් සද්ද බද්ද අඩුයි. අන්න ඒ වගේ වෙලාවට පින්නතුනේ ආනාපාන සතිය වඩන්න පුරුදු වෙනවනම් හොඳයි. ඊළඟට උදේ කාලේ මම මේ ගිහියන්ට දෙන උපදේශයක්. උදේ කාලේ ඉතාම හොඳයි කවුරුත් නැගිටින්න කලින් උදේම නැගිටලා ආනාපාන සති භාවනාව වඩනවා නම් හොඳයි. එතකොට විවේකයේ තියෙනවා. ඊළඟට පින්නතුන දැන් මේ භාවනාව කරනකොට පල්ලංකම් ආභුජිත්වා. ඔන්න පළඟ බැඳගෙන එතකොට පිරිමි කෙනෙක් නම් බද්ධ පරියංකය, ගැහැණු කෙනෙක් නම් අර්ධ පරියංකය. ඉතින් අද අර්ධ පරියංකය කියලා කියන්නේ අර කකුලක් පිටිපස්සට දාලා ඒ වාද වීම. ඉතින් ඒක පිරිමි කෙනාට උනත් ඒක ප්‍රශ්නයක් නෑ. පහසු විදිහට වාඩි වෙන්න ඕන. එතකොට විශේෂයෙන්ම ටිකක් වය වෘද්ධයට බිම වාඩි වෙන්න බෑ. එහෙමනම් ඒකට පුටුවක් පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි පුටුවක් පාවිච්චි කරනකොට පින්නතුනේ අර පිට ඇඳ හොඳට කෙලින් තියෙන පුටුවක් ගන්න. සාමාන්‍ය හොඳට හේත් වෙලා ඉන්න පුටුවක් පහසුවෙන් ඉන්න පුටුවක් ගත්තොත් ආනාපාන සතිය කරගන්න බෑ. එහෙමනම් හොඳට කෙලින් තියෙන පුටුවක් පුටුවක වාඩි වෙන්න. මොකද මේකේ තව පදයක් තියෙනවා උජුං කායං. කය 이르දි වෙන්නට ඕන. පින්නතුනේ මේ එකක් එකක්වත් බැහැර කරලා අපට ආනාපාන සතිය වඩන්න බෑ. අන්න ඒක මතක තියාගන්න. ඒකනි කප්පින ස්වාමීන් වහන්සේ වදාළේ යතා බුද්ධේන දේශිතා. බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටමයි අපි මේක කරන්න ඕන. එහෙම නැත්තම් නියම ප්‍රතිඵල ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ආනාපාන සතිය වඩනකොට කය හොඳට ඍජුව තියෙන්න ඕන. පින්නතුනේ අද බොහෝ සෙයින්ම මේක කියන්න ඕන අපේ බොහෝ දෙනෙකුට කය ඍජුව තියන් තියාගන්න බෑ. නමුත් මම දැකලා තියෙනවා බුරුම රටේ තායිලන්තේ වගේ භාවනා මධ්‍යස්ථානවල ඇත්තන්ගේ කය නම් පොල්ගත් තිබ්බා වගේ. හරි කෙලින් ඍජුව තියෙනවා. නමුත් අපේ රටේ බොහෝ දෙනෙක් ওই භාවනා වැඩසටහන් වලට අපි දකිනවා ඔහේ බෙල්ල කඩාවැටලා කොන්ද නැවිලා. එහෙම කෙනෙකුට පින්නතුනි ආනාපාන සතිය සාර්ථක කරගන්න බෑ. එහෙමනම් කය ඍද්ධුව තියෙන්න ඕන. දැන් බලන්න සතෙක් වුණා, උනායෙක් වුණත්, පොළොඟෙක් වුණත් දෂ්ට කරන්න යනකොට පින්නතුනි කෙලින් වෙනවනේ. ඊළඟට අපි වුණත් දැන් ලොකු බර වැඩක් කරන්න කලින් හොඳ හුස්මක් ගන්නවනේ කෙලින් වෙලා. අර ඒකෙන් පේන්නේ හොඳට කය ඍජුව තියෙනකොට හුස්ම රැල්ල හොඳට දැනෙන්න දැනනවා. එහෙමනම් උදුං කායං කය විරුද්ධව තියෙන්න ඕන. ඊළඟට සතින් උපත්ත පෙත්තා. ඒක හැම භාවනාවකටම සාධාරණ සිහිය පෙරටු කරගෙන. අර හුස්ම රැල්ලට සිහිය හොඳට දාගෙන. එහෙමනම් හොඳට සිහිය දාගෙන සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. කොන්න මූලික කර්මස්ථානේ. සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා මොකද්ද සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රාස්වාස කරනවා හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම එළනවා සිහියෙන් ඉතින් මේ හුස්ම රැල්ලත් එක්ක එහාට මෙහාට හිත ගෙනියනවා කියන එක නෙවෙයි ඒ හුස්ම වදින තැනකට හිත තියාගෙන ඒක නාසිකාග්‍රය වෙන්න පුළුවන් උඩුතොලේ වෙන්න පුළුවන් ඉතින් කොහේ හරි පින්නතුනේ මේ නාසිකා මේ හුස්ම රැල්ල වදින තැනට හිත තියාගන්නවා. ඉතින් ඒක වදින තැනක් අහවල් තැන කියලා අපි කියන්නේ නෑ. ඔය මූණ ප්‍රදේශයේට බොහොම සැහැල්ලුවෙන් හිත තියාගන්නවා. අන්න එහෙම තමයි මේ හුස්ම රැල්ල ආස්වාස පාස්වාස අපි දකින්නේ. මේකට ලොකු වෙහෙසක් වෙන්න අවශ්‍ය නෑ. වෙහෙසක් වෙලා මහාන්සියෙන් හුස්ම රැල්ල අල්ලනවා කියලා කියන්නේ මේ භාවනාව වැඩෙන්නේ නැහැ. ස්වභාවික හුස්ම රැල්ලටම තමයි අපි හිත දාගන්න ඕන. අද බොහෝ දෙනා අපි දන්නවා හිතලා හුස්ම ගන්නවා. අර Hinduන්ගේ අර ප්‍රාණයාම වගේ යෝගාභ්‍යාසයක් වගේ හිතලා හුස්ම ගන්නවා, හිතලා හුස්ම හෙලනවා. කවදාවත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. අන්තික එහෙම පුරුදු වෙච්ච අයට පින්නතුනේ පසු කාලේ කොහොමවත් ආනාපාන සතිය වෙන්නත් බැරුව යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ස්වභාවික හුස්ම රැල්ලටයි හිත දාන්න. ස්වභාවික හුස්ම රැල්ලට. මේ ස්වභාවික හුස්ම රැල්ලට හිත දාගෙන ඔන්න ආනා අර හුස්ම ගැනීම හෙලීම සිහියෙන් සිද්ධ කරනවා. ඉතින් පින්නතුනේ මේක බොහෝ දෙනෙකුට මේ හුස්ම රැල්ල අහුවෙන්නේ නැහැ. ඉතින් මේ ආනාපාන සති භාවනාව හැමෝටම කරන්න කියලා කියන්නෙත් නෑනේ. සිහිය තියෙන කෙනාට තමයි මේ ආනාපාන සතිය කරන්න සුදුසු. එහෙමනම් එහෙම අහුවෙන්නේ නැත්නම් සතරකම තහන් දිනු කරලා ඉතින් තවත් තවත් කර්මස්ථාන ඕන තරම් තියෙනවා කිසිම දෙයක එල්ලිලාම ඉන්න ඕන නැහැ. ඉතින් බොහෝ දෙනා හිතන ආනාපාන සතිය තමයි ප්‍රබලම සමාධිය ප්‍රබලම භාවනාව මං කොහොම හරි එක කරනවා කියලා ඒකෙම එලිලා ඉන්න අවුරුදු ගණන්. එහෙම ඉන්න එපා. අපිට මේ හැම භාවනාවකින්ම පුරුදු වෙන්නේ අතහැරීමනේ. එහෙමනම් පින්නතුනි තමන්ට ඒ භාවනාව කරගන්න බැරි නම් අතහැරලා වෙන භාවනාවක් පුරුදු කරනවා. හැබැයි මේ භාවනාව බොහොම වටිනා භාවනාවක් ඕන කෙනෙකුට අල්ලගන්න පුළුවන් භාවනාවක්. එතකොට විසුද්ධි මාර්ගයේ වැනි ග්‍රන්ථවල පින්නතුනි ගණන් කිරීමේ ක්‍රමයකුත් දේශනා කරලා තියෙනවා. හැබැයි මම නම් කියන්නේ ගණන් කිරීමට වඩා බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයම ඉතාම හොඳයි. හැබැයි ඉතින් මේ අටුවාවල පැරණි මහා උගත් ඒ වගේම ධර්මයේ පිළිබඳව හත්සල බුද්ධියක් තියෙන ස්වාමීන් වහන්සේලා මේ විතර්ක පාලනයට මේ හුස්ම රැල්ල ගණන් කිරීමේ ක්‍රමයක් දේශනා කරලා තියෙනවා පොතපතේ. බුද්ධ වචනේ නෙවෙයි නමුත් අටුවාවල විසුද්ධි මග්ග අට කතාව මෙහෙම පැහැදිලිවම තියෙනවා. ගණන් කරන ක්‍රමය කියලා කියන්නේ දැන් හුස්ම රැල්ල ආස්වාස කරනකොට එකයි කියලා ආස්වාස කරනවා. ඊළඟට පාස්වාස කරනකොටත් එකයි. ආය මුලින් දෙවනියට ආස්වාස කරනකොට දෙකයි ආය පහළට හුස්ම ගන්නකොට දෙකයි. ඒ විදිහට පින්නතොනේ හුස්ම රැල්ල ගණන් කරනවා. හැබැයි මේක දිගටම ගණන් කරන්න 100 200 දක්වා. 10 දක්වා ගණන් කරනවා ආයකට එනවා. එහෙම තමයි මේ ගණන් කිරීමේ ක්‍රමය කරන්නේ. ඉතින් මේක කාලයක් කරනකොට අර විතර්ක පාලනය වෙනවා. මොකද සිහිය හුස්ම ගණන් කරනවානේ. ආස්වාද කිරීමත් පාස්වාද කිරීමත් ගණන් කරනකොට හිත කොහේවත් යන්නේ හැබැයි පින්නතුනේ මෙතන કૃතිම දෙයක් පේනවා වගේ පේනවා. මොකද අපි මේ ස්වභාවික හුස්ම රැල්ල. දැන් හුස්ම රැල්ලක අවසානයේ තමයි දැන් අපි හිතමු ආස්වාසයේ අවසානයේ ප්‍රාස්වාසය. ප්‍රාස්වාසයේ අවසානයේ ආස්වාසය. ඒතර මේක චක්‍රයක් වගේ. අර ගණන් කිරීමේ ක්‍රමයක් දාගත්තාම මෙතන නිකන් බාධකයක් තියෙනවා වගේ. ඒක විපස්සනාවට සාමාන්‍ය හිතනකොට බාධාවත් දෝ කියලාත් හිතෙනවා. නමුත් එහෙම හිතන්නත් බෑ. නමුත් මේ ක්‍රමේ අපි පින්නතුලට කියන්න ඕනේ. ඒ නිසා මේ ගණන් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක අපි නම් පුරුදු කරලා නැහැ. නමුත් විසුද්ධි මග්ග අට කතාවේ මේ ක්‍රමයක් සඳහන් වෙනවා. හැබැයි බුද්ධ දේශනාවේ නෙවෙයි. හැබැයි එක දෙයක් කියන්නට පුළුවන් පින්නතුල එහෙම ගණන් කරනකොට විතර්ක නම් පාලනය කරගන්න පුළුවන්. හැබැයිකින් අර හාව දෙන්නෙක්ගේ පස්සේ පන්නනවා වගේ ටිකක් වෙහෙසකාරී වැඩක්. මොකද මේ ආනාපාන සතිය කරනකොට බොහොම සැහැල්ලුවෙන් බොහොම සනසිල්ලේ ස්වභාවික හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න පමණයි තියෙන්නේ. මුළු හුස්ම රැල්ල පුරාම සිහිය පිහිටවන්නයි තියෙන්නේ. ඉතින් අපි මේක සංකීර්ණ කරගත්තොත් සමහර කෙනෙකුට මේක බාධාවක් වෙන්නත් පුළුවන්. ඊළඟට පින්නතුන දැන් අපි ගත්තොත් දැන් තායිලන්තේ වගේ රටවල් වල ඒ භාවනා කරන්න කලින් විනාඩි 15ක් බුද්ධෝ ධම්මෝ සංඝෝ කියලා මෙනෙහි කරනවා. ඒක තමයි කර්මස්ථානය. බුද්ධෝ ධම්මෝ සංඝෝ. ඊළඟට දැන් ඕක විනාඩි 10ක් 15ක් කරගෙන ගිහලා දැන් හොඳට ඒ තුලම ඉන්න පුළුවන් නම් අර ධම්ම සංඝ කියන වචන දෙක අයින් කළ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ ඒ විදිහට මෙනෙහි කරනවා. ඊළඟට පින්නතුන දැන් හොඳට හිත තැම්පත් කියලා Tamanට දැනෙනවා. දැනෙනකොට මොකද කරන්නේ? අර හුස්ම රැල්ල ටිකක් හිත යොදලා හුස්ම ගන්නකොට බුද්ධෝ කියලා අරගන්නවා. බුද් කියලා ගන්නවා. දෝ කියලා හෙලනවා. ඒ විදිහටත් පුරුදු කර ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල පින්නතුනේ හුස්ම ගැනීමත් හෙලීමත් මේ බුද්ධ කියන ආරම්භයේ හුස්ම ගන්නවා දෝ කියනකොට හෙලනවා. ඒ විදිහට පුරුදු කරගන්න ක්‍රමයකුත් තියෙනවා. කොහොම හරි ස්වභාවික හුස්ම රැල්ලට හිත දාගෙන අපි බලනවා නම් හිත ඉතාම හොඳයි. ඒතර මේ විදිහට පින්නතුනේ මේක නිතර නිතර අනුපස්සනා කරන්න ඕන. දැන් අපි ටික දවසක් භාවනා කරලා මේක හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පින්නතුනි මේ භාවනාව සාර්ථක කරගන්න නම් ওই ගණන් කිරීම හරිය මොන ක්‍රමයකට හරි නිතර නිතර අපි මේ භාවනාව කරන්නට ඕන. එතකොට තමයි අපට ප්‍රබල සමාධියක් හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න මේ ওই වෙනත් භාවනා වගේ වේසකාරී තත්ත්වයකුත් නැහැ. වේසකාරී තත්ත්වයක් කියලා කියන්නේ දැන් බලන්න අපි අට්ටික භාවනාව කරනකොට, කපින භාවනාව කරනකොට අපි අරමුණක් ගන්න එපා ඇස් දෙකෙන් බලාගෙන විහිසිලා ඇස් රෙද්දවගෙන පටවි පටවි කියලා ඊළඟ නැත්තම් කසින අරමුණක් ගන්නකොට නැත්තම් අට්ටි අට්ටි කියලා අට්ටික සංඥාව දිනු කරනකොට කොච්චර අපි වෙහෙසෙන්න ඕනද නේද? නමුත් මේකෙදි එහෙම දෙයක් නැහැ. මේකේ පින්නතුනේ තියෙන්නේ අපි උපදිච්ච දවසේ ඉඳලා කරන ක්‍රියාවටම හිත යොදන්නේ. දැන් බලන්න අපි සාමාන්‍ය ඉපදිච්ච දවසේ ඉඳලා ඇදුම රෝගීන් වගේ පින්නතුන් මේ කාර්යය කරනව නේද? අපි ඉතින් හුස්ම ගන්නවා, හෙලනවා. ඒක තමයි අපේ කාර්යය. එතකොට දැන් බොහෝ දෙනාගෙන් අපි අහනවනේ භාවනා හැම කරන්නේ නැද්ද කියලා. එතකොට එයා කියන්නේ අනේ හාමුදුරනේ භාවනා කියා මේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියන. එහෙනම් ආනාපාන සතිය කරනවා කියලා කියන්නේ හුස්ම ගන්න වෙලාවක් හදාගන්න එක. ඇදුම රෝගීන් වගේ හුස්ම ගත්තට අපි දන්නේ නැහැ අපි හුස්ම ගත්තද කියලා. ඒකට හේතුව මොකද්ද? ඒක සතිය නැහැ. සිහියක් නැතුව තමයි අපි හුස්ම ගන්න. එහෙමනම් පින්නතුල මේ පිළිබඳව විශේෂයෙන් හිතන්න ඕන අර Hinduන්ගේ ප්‍රාණයාම වගේ හිතලා හුස්ම ගන්න මොකද ඒ අය හුස්ම රැල්ල සලකන්නේ ආත්මයක් හැටියට. නමුත් අපි හුස්ම රැල්ල අනාත්මයක් හැටියටයි බෞද්ධයන් තථාගත ධර්මය අනුගමනය කරන අය ඒකාන්තයෙන්ම සිතන්නේ. එහෙමනම් මෙන්න මේ පිළිබඳව පින්වත් හැම දිනාම හොඳට හිත යොමු කරන්නට ඕන. එහෙමනම් පූර්ව කෘතිය පිළිබඳව පින්නතුලාට දැන් පැහැදිලි විවේකත්තාණයක් හොයාගන්න ඕන. ඒ වගේම කය ඍජුව තබා ගන්න ඕන. ඒ වගේම මේ භාවනාව තව විශේෂ දෙයක් තියෙනවා කියන්නේ. නිසීදති කියන වචනේ මග හැරුණා. ආනාපාන සති භාවනාව කරනකොට වාඩි වෙලාමයි කරන්නේ. ඒකයි නිසීදති. අනිත් භාවනා නම් තිත්තන්තරන් නිසින්නෝවා ඡයානෝවා ඕන විදිහකට පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. ඉතින් වාඩි වෙලා කරන්න පුළුවන්, නිදාගෙන කරන්න පුළුවන්, ඇවිදිමින් කරන්න පුළුවන්. හැබැයි පින්නතොනේ ආනාපාන සති කර්මස්ථානයට විශේෂ වචනයක් දෙනවා. නිසීදති මේ භාවනාව කරන්නේ වාඩි වෙලාමයි. එතකොට විවේකස්ථානයක් හොයාගෙන, කය ඍජුව තබාගෙන වාඩි වෙලා ඊළඟට පින්නතනේ පළඟක් බැඳගෙන අර්ධ පරියංකේ හරි බද්ධ පරියංකේ හරි බැඳගෙන බොහෝම සැහැල්ලුවෙන් ස්වභාවික හුස්ම රැල්ලට හිත දාගෙන තමයි මේ භාවනාව කරන්නේ සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති සිහියෙන්ම හුස්ම ගන්නවා සිහියෙන්ම හුස්ම හෙළනවා මෙන්න මේ විදිහටයි මේ භාවනාව කරන්නේ එතකොට පින්නතුනේ අපි පින්නතුන්ලාට මතක් කළා මේ භාවනාවේ විශේෂයෙන්ම සතර සතිපට්ඨානයන්ම මේ භාවනාව දියුණු කිරීම තුළින් සතර සතිපට්ඨානයන්ම දියුණු වෙනවා. 16 ආකාරයකට ධර්මයේ සඳහන් වෙන බවත් පින්නතුලට නාමිකව අපි මතක් කළා. දැන් සතර සතිපට්ඨාන කියවහම කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා අනුපස්සනා හතරක් තියෙනවා. ඒතර කායානුපස්සනාවේදී දැන් පින්නතර දන්නා මේ කර්මස්ථානයේදී දැන් අර සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම එළනවා ඒක අනුපස්සනා වශයෙන් කාලයක් මේ භාවනාව හොඳට කරගෙන යන්න ඕනේ එකපාරම මේ වහ වහා ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. එහෙම මුකුත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ මේ පින්නතුනේ ඒ වර්තමානයේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒතර පින්නතුල හිතන්න ඕන දැන් සාමාන්‍යයෙන් අපි විනාඩි 5ක් හුස්ම රැල්ලත් එක්ක හිටියා කියලා කියන්නේ සිහියෙන් හිටියා කියලා කියන්නේ එතන කාමාවචර මහා කුසල් සිත් වැඩෙන්නේ. සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික මහා කුසල් සිත්. නැත්නම් සසංකාරික වෙන්න පුළුවන් නැත්නම් ප්‍රේක්ෂාසගත වෙන්න පුළුවන්. කෙසේ හෝ මහා කුසල් තමයි එතන වැඩෙන්නේ. ඒ නිසා කෙනෙකුට හිත හිතෙන්න පුළුවන් අනේ මේ කාලේ කාදමීමක්ද මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? ඔය විදිහට හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. පින්නතුනි අපි දානමය පින්කමක් කරනකොට උනත් අපේ සිත්වල පහළ වෙන්න ඕන අලෝභදී සමෝහ කියන කුසල මූලයන්නේ. පින්නතුනි බාහිර පින්කම් කරනකොට අලෝභ ආදේශ අමෝහ කියන කුසල මූලයන් ඇති කරගන්න හරි අමාරු. දන්නේම නැතුව හිත පිට යනවා. හැබැයි අපි බොහෝම සිහියෙන් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ඒ හිතේ ලෝභයක් නැහැ. ද්වේෂයක් නැහැ. මෝහයක් නැහැ. එහෙනම් එතන මොනවද තියෙන්නේ? අලෝභ, අදේශ, හමෝහ කියන කුසල මූලයන්. දුකුත් කුෂ්ඨ මහා කුසල මූලයන් එතන තියෙන්නේ. එතකොට බලන්න කෙනෙක් විවේකීව හිඳගෙන භාවනා කරනවා කියලා කියන්නේ එතන කොච්චර කුසල් දවන් වැඩ කරනවද? ඒ නිසා විනාඩි 5ක් 10ක් 15ක් පැය භාගයක් පැයක් භාවනා කරනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙමෙයි මේක නිවන් දොරටුවක්. යුක්ත නිසා බොහෝම සංයමයෙන් යුක්තව අපි මේ කටයුත්ත කරන්නට ඕන. එතකොට බලන්න දැන් මෙතන කායානුපස්සනාවේදී අපි කිව්වා භාවනා දැන් 16 ආකාරයකට වැඩෙනකොට කායානුපස්සනාවට 4යි වේදනානුපස්සනාවට 4යි චිත්තානුපස්සනාවට 4යි ධම්මානුපස්සනාවට 4යි සියල්ල 16යි. දැන් කායානුපස්සනාවේ 4 ගත්තාම පින්නතුනේ දීගං වා අත්සන්තෝ දීගං අත් සාමීති පදානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්ස සාමීති පදානාති. ඕන දීර්ඝ හුස්ම ගන්නකොට දීර්ඝ හුස්ම ගන්නවා කියලා දැනගෙන හුස්ම ගන්නවා. ඊළඟ රස්ව කෙටිව ගන්නකොට කෙටිව හුස්ම ගන්නවා කියලා දැනගෙන ගන්නවා. ආස්වාද කරනකොටත් එහෙමයි ප්‍රාස්වාද කරනකොටත් එහෙමයි. මෙතනදී විශේෂයෙන් දැනගන්න ඕන පින්නතුනේ මේ දිග කොටක් මයින්ඩ යනවා කියලා හිතන්න එපා. එහෙම නැත්නම් සමහරව හිතනවා ඔන්න දැන් මුලින් තියෙන දීගං වාක්‍යලානේ. ඔන්න මම දැන් දීර්ඝ හුස්ම ගන්නවා. ඔන්න දැන් දීර්ඝ හුස්ම හෙලනවා. ඉතින් ඔන්න දීර්ඝ හුස්ම ගන්නවා. දැන් දීර්ඝ හුස්ම හෙලනවා කියලා මේක හිතලා කරනවා. ඊළඟට දැන් ඊළඟට තියෙන කෙටිවනේ රසංවානේ. ඔන්න දැන් මම රස්සව කෙටිව හුස්ම ගන්නවා. කෙටිව හුස්ම හෙලනවා කියලා හිතලා මේක කරනවා. එහෙම දිග කොට මැලීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. පින්නතුනේ දැන් මෙතන තියෙන වචනයක් වා කියන වචනේ දීගං වා. කියන්නේ හෝ කියන එක. ඒතර දැන් බලන්න දීගං වා. දීගං වා කියලා කියන්නේ දිගට හෝ දැන් දිගට හුස්ම රැල්ලක් ගන්න වෙලාවට ආ දැන් දිගට ගන්නවා කියලා දැනගන්න. අර සතියනේ. මෙතන සම්පූර්ණ සිහිය. රස්සන්ව සමහර වෙලාවට අපි කෙටිව හුස්ම ගන්න අවස්ථා තියෙන ඒ වෙලාවට ආ දැන් ඔන්න කෙටි හුස්ම රැල්ලක් හෙළුවා කියලා දැනගන්නවා. ඒක ගැනීමේදීත් එහෙමයි, හෙලීමේදීත් එහෙමයි. එතකොට පින්නතුන දැන් මෙතන ක්‍රම දෙකයි දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති එතන එකයි ඊළඟට රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති රස්සං පස්ස සාමීති එතන දෙකයි එතකොට එතන කියන්නේ මොකද්ද දීර්ඝ හුස්ම ගන්නවා නම් හුස්ම රැල්ලේම සිහිය පවත්නවා ඊළඟට කෙටි හුස්ම ගන්නවා නම් ඒ හුස්ම රැල්ලේම සිහිය පවත්නවා. එතකොට එතන ක්‍රම දෙකයි. ඊළඟට උතර තියෙනවා සබ්බකාය පටිසංවේදී. සබ්බකාය පටිසංවේදී. පින්තුනේ සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ දැන් ඇත්තට මෙතන සබ්බකාය කියලා කියන්නේ සමහර විතර මුළු කයම කියලා. මෙතන පින්නතුනේ කාය සංඛාර කියලා කියන්නේ අත්‍තරම ආස්වාස පාස්වාස. එතකොට මේ ආස්වාස පාස්වාස තුළින් තමයි කය සකස් වෙලා තියෙන්නේ. ඒක අපිට හිතා ගන්න පුළුවන්නේ. හුස්මක් ගන්නෙ නැත්තම් මේ ආස්වාස ප්‍රාස්වාස නැත්තම් කොහොමද කයක් තියෙන්නේ නේද? එහෙනම් සබ්බකාය කියලා කියන්නේ ඇත්තටම මේ ආස්වාස ප්‍රාස්වාස කයට. එහෙම නැතුව දැන් බොහෝ දෙනා මේ භාවනා කරන ගමන් මුළු කයම දිහා බලන් යනවා. එහෙම එකක් මෙතන කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම මුළු කයම දිහා බලන්න කියලා එකක් නෙවෙයි මෙතන කියන්නේ හුස්ම රැල්ලමයි. අර මූලික කර්මස්ථානයේම ඉන්නේ. දැන් පින්නතුලාට මේ 16 ආකාරයෙන්ම දැනගන්නකොට තේරෙයි වෙන කොහේවත් නෑ අර මූලික කර්මස්ථානයේම ඉන්නේ. අනිත් එක භාවනා කරන කෙනෙක් ආ දැන් මේ සබ්බකායද දැන් මේ මේක කෘතිමව කරන්න යන්න එපා. බොහොම සැනසille මේක දිහා බලාගෙන ඉන්නකොට මේ විවිධ අවස්ථා අත්විඳින්න පුළුවන්. එතකොට දැන් මෙතන කියන්නේ සබ්බකාය පරිසංවේදයන් ධර්මයේ සඳහන් වෙනවානේ. ආස්වාද පස්වාසා කාය සංකාරෝ. ඒතර ආස්වාද පස්වාද තමයි කාය සංස්කාර කියලා කියන්නේ. එතකොට දැන් බලන්න මේ සබ්බකාය පරිසංවේදී කියලා කියන්නේ මේ ආස්වාස පාස්වාස තුලම අය අත්විඳින්මින් මේ හුස්ම ගැනීම හෙලීම අත්විඳින්මින් හොඳට භාවනා කරගෙන ඉස්සරහට යනවා. එහෙම භාවනා කරගෙන යනකොට පිළිතුර ඔන්න පස්සම්බයං කාය සංකාරං අත්ථ සිස්සාමේති සික්කති පස්ස සිස්සාමේති සික්කති ඒ කියන්නේ අර ආස්වාස පාස්වාස සංසිඳුවමින් කාය සංකාර සංසිඳුවමින් ආස්වාස කරනවා පාස්වාස කරනවා එතකොට බලන්න පින්නතුනේ දැන් මේ භාවනාව සංසිඳුවමින් යන ගමනක්. දැන් හොඳට සිහියෙන් ඉන්නකොට දැන් අර මුලින් කියපු දීර්ඝව කෙටිව හුස්ම ගැනීම පිළිබඳව හුස්ම රැල්ල පුරාවටම සිහියෙන් ඉන්නවා. ඊළඟට පින්නතුනේ මේ ආස්වාස ප්‍රාස්වාස කය පිළිබඳව බොහොම සිහියෙන් ඉන්නකොට ඔන්න හුස්ම රැල්ල සංසිඳෙනවා. ඒ සංසිඳීම අත්විඳින්නේ හොඳට භාවනා කරගෙන යනවා. ඉතින් මේකට 아무තු කලබලයක් අවශ්‍ය නැහැ. අර ස්වභාවික හුස්ම රැල්ලමයි අනිත් එක හොඳට මතක තියාගන්න මේ විදිහට භාවනාව දිනු වෙනකොට එක එක අත්දැකීම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට පින්නතුනේ අපි ඒවා පිළිබඳව කලබල වෙන්න ඕනේ අපි අර මූලික කර්මස්ථානයේ මොනම හේතුවක් නිසාවත් අමතක කරන්නෙත් නැහැ. මූලික කර්මස්ථානයේ වඩමින් ඒ දේම අපි ඉස්සරහාට කරගෙන යනවා මොකද්ද හුස්ම රැල්ල පිළිබඳ ආස්වාද කිරීම ප්‍රාස්වාද කිරීම ඉතින් මේ භාවනාව තුළ ඉන්නකොට ලැබෙන අත්දැකීම් තමයි මේ කියන්නේ නැතෝ මේවා හිතලා කරන්න කියලා කාටවත් කියනව නෙවෙයි ඊළඟට මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද බලාපොරොත්තුව තමයි මේ ක්‍රියාකාරීත්වයේ සංසිඳුවලා පස්සද්ධිය ඇති කර ගැනීම මේ පස්සද්ධිය දැන් පස්සද්ධිය කියන්නේ සැහැල්ලුවනේ. දැන් බලන්න හුස්ම රැල්ල දිහා හොඳට සිහියෙන් බලාගෙන ඉන්නවා. අපි දැන් හුස්ම ගත්තද කියලාවත් දන්නේ නමුත් අපි උදේ ඉඳලා රෑ වෙනකන් හුස්ම ගන්නවා. දැන් හුස්ම රැල්ල හුස්ම ගැනීමත් හෙලීමත් පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඊළඟට ඊට වඩා දැන් ඔන්න සිහිය දිනේනවා. දීර්ඝ හුස්ම රැල්ලක් ගියත් ඒත් අපි දන්නවා. කෙටිව හුස්ම රැල්ලක් ගත්තත් හෙළුවත් ඒ දෙකම අපි දන්නවා දැන් බලන්න සිහිය ටික ටික ක්‍රමානුකූලව පියවරෙන් පියවර දිනනවා ඊළඟට මේ ආස්වාස ප්‍රාස්වාස ලෝකයේ පිළිබඳවම සිහියෙන් ඉන්න සබ්බකාය පරිසංවේදී ඒක අත්විඳමින් ඉස්සරහට එනවා ඊළඟට පින්න තුනේ මේ හුස්ම රැල්ලම සංසිඳුවමින් දිගටම භාවනා කරගෙන යනවා මේ සංසිඳීම තමයි අවශ්‍ය ඒ සංසිඳීම තුළින් කයේ සිතෙහි සැහැල්ලුව පස්සද්ධිය ඇති වෙනකොට ඒ පස්සද්ධිය මුල් කරගෙන පින්නතුනේ අපට සමාධිය හදාගන්න පුළුවන් සමාධිය දිනු කරගන්න අවස්ථාව ලැබෙනවා එතකොට බලන්න දැන් සමාධිය දිනු කරගන්නට අර කියන ඒ සැහැල්ලුව අත්‍යවශ්‍යයි. එතකොට ඒ සඳහාත් අපි 아무තු දෙයක් කරන්නේ නැහැ. අර මූලික කර්මස්ථානය තුලම ඉන්නවා. එතකොට දැන් පින්නතුලට කායානුපස්සනාව තුල සතිපට්ඨාන වැඩෙන ආකාරය පැහැදිලි. මේ ආනාපාන සතිය දැන් දීර්ඝව ඊළඟට රස්සව ඊළඟට සබ්බකාය ඊළඟට මේ සම්පූර්ණ පස්සම්බයන් කාය සංකාරය කියන්නේ මේක සංසිඳුවමින් මේ ගමන ඉස්සරහාට එනවා. එතන එතන හතර ආකාර. ඊළඟට පිළිතුරු වේදනානුපස්සනාවේදී. දැන් වේදනානුපස්සනාව වඩනවා කියලා ආස්වාස ප්‍රාස්වාස අමතක කරලා වේදනාවන් ගැන මෙනෙහි කරන එකක් නෙවෙයි. ආස්වාස ප්‍රාස්වාසමයි මූලික කර්මස්ථාන. ඒකමයි පුරුදු කරන්නේ. ඉතින් මේ මේක කරගෙන යනකොට පින්නතුනේ ඔන්න මහා සැනසෙල්ලක් ප්‍රීතියක් ඇති වෙනවා. දැන් වැඩි ඕනේ නැහැ දානමය පින්කමක් සිද්ධ කරනකොට උනත් මහ ප්‍රීතියක් අපට එනවනේ ඔය පින්කම් එහෙම කරනකොට නේද? ඉතින් භාවනාවක් කරනකොට කොහොම එනවද? මේ විදිහට සංසිඳීම ඇති වෙනකොට ඔන්න ප්‍රීතියක්. ඒකට ඒක අත්විඳින්න ආස්වාද කරනවා. ඒ වගේම ප්‍රාස්වාද කරනවා. ඊළඟට පින්නතින ඔය විදිහමයි ඒ ප්‍රීතිය නිසා මහා සුඛයක් මුළු ශරීරය පුරාම මහා සැනසෙල්ලක් සැපයක් දැනෙනවා. ආස්වාද කරන්නෙත් ඒ සැපේ අත්විඳින්මින් ප්‍රාස්වාද කරන්නෙත් ඒ සැපේ අත්විඳින්මින් ඊළඟට චිත්ත සංකාර පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති පස්සසිස්සාමීති සික්කති සිතෙහි යෙදෙන සංකාර විශේෂයෙන් සංකාර කියලා කියන්නේ වේදනා සංඥා ඔය වෙනත් සිතුවිලි අත්දැකීමෙන් ආනාපාන සතිය දිගට කරගෙන යනවා එතකොට බලන්න දැන් සිතෙහි ඇති වෙන මේ සංඛාර පවා අත්දකින්නවා. ඒවා මේ ප්‍රතිලෝම කරන දේවල් නෙවෙයි. මම මේ පුන පුනා කියන්නේ දැන් මේ ටික අහලා ඔන්න ටිකක් කරනවා. දැන් ඔන්න කාය සංඛාර, දැන් ඔන්න චිත්ත සංඛාර ඔය විදිහට මේක මනක්කල්පිතව කරන දෙයක් නෙවෙයි. අපි අර මූලික කර්මස්ථාන තුළ ඉන්නකොට අපට මේවා අත්විඳින්න පුළුවන්. ඉතින් අද බොහෝ දෙනාට වෙලා තියෙන පින්නතුනේ දැන් මේ ධ්‍යාන අධිෂ්ඨාන කරනවා කියලා. ඉතින් ඔන්න මේක මෙන්න මේක ඔය විදිහට කෘතිමව කරන්න යනවා. එහෙම කිරීමෙන් මේක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් චිත්ත සංකාර පට සංවේදී කියලා කිව්වේ මොකද්ද? මේ සිතෙහි යෙදෙන සංකාර, ඒ කියන්නේ වේදනා සංඥා වෙනස් සිතුවිලි අත්දැකීමෙන් ඔන්න අර විදිහටම ආස්වාද පාස්වාද කරනවා. ඊළඟට පින්නතුනේ පස්සම්බයං චිත්ත සංකාරං අත්ථ සිස්සාමේ සික්කති පස්ස සිස්සාමේ සික්කති ඒ කියන්නේ මොකද්ද අර විදිහටම අර කාය සංකාර වලට කියපු විදිහට මේ චිත්ත සංකාර වේදනා සංඥාදී සංසිඳුවමින් භාවනා කරගෙන යනවා එතකොට එන්න එන්න එන්න එන්න මේ ආනාපාන සතිය තුළ ඉන්නකොට පින්නතුනේ පුදුම සැහැල්ලුවක් ඇති වෙන්නේ ඔන්න එතකොට වේදනානුපස්සනාව මේ ආනාපාන සතිය තුළින් වැඩෙන විදිහ. එතකොට වේදනානුපස්සනාවටත් හතරක් කියුණා. ඒ මොනවද? ඒ තමයි ප්‍රීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, චිත්ත සංකාරපටි සංවේදී, ඒ වගේම පස්චම්බයන් චිත්ත සංකාරං අත්ථ සිස්සාමිති පස්ස සිස්සාමිති කියන මෙන්න මේ හතර. ඊළඟට පින්නතුනේ චිත්තානුපස්සනාවත් මේ ආනාපාන සතිය තුලින් වැඩෙනවා. චිත්තපටි සංවේදී අත්ථ සිස්සාමේති සික්කති පස්ස සිස්සාමිති සික්කති. එතකොට ආස්වාස ප්‍රාස්වාස දකින සිත අරමුණු කරගනිමින් භාවනා කරන බලන්න. එතකොට ඒ ආස්වාස ප්‍රාස්වාස කරන හිත පවා ඒ සිහියෙන් දකින. දැන් බලන්න සිහිය දීනෙනකොට හංගන්න තැනක් නැහැ. හැම දෙයක්ම දකිනවා. ඒ දක්මින් භාවනා කරගෙන යනවා. ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං දැන් හිතින් හිත ප්‍රමෝදයටපත් වෙලා තියෙන්නේ. ප්‍රමෝදයටපත් වෙච්ච හිතක් ඒ දකිමින් ඒ ඇති වෙන හිත භාවනාවේදී ඇති වෙන හිත දකිමින් ආස්වාද කරනවා පාස්වාද කරනවා අර ප්‍රමෝදයටපත් වුනහම හිත ඒකත් දකිනවා. ඒක බලන්න හොඳ පැහැදිලි සිහියක් සතියම තමයි මෙතන ප්‍රකට වන්නේ. ඒක තමයි අභිප්පමෝදයන් චිත්තං කියලා කිව්වේ. ඊළඟට පින්නතුනේ සමාදහන් චිත්තං අත්ථසිස්සාමීති පස්සසිස්සාමීති. දැන් ඔය ප්‍රමෝදයටපත් වෙනකොට පුදුමාකාර සමාධියක්. ඒ සමාධියටපත් වෙච්ච හිතක් දකිනවා. ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට ඒ තුලම ඉන්නකොට ඒ සමාධිමත් හිතක් මෙයාට සිහියට දැනෙනවා. ඒකක් දකින්න මේකත් අත්විඳින්නේ ඔන්න භාවනා කරනවා ඊළඟට විමෝචයන් චිත්තං අස්ස සිස්සාමේති පස්ස සිස්සාමේති විමෝචයන් කියලා කියන්නේ නිදහස් වූ හිත දැන් මේ සමාධිමත් භාවයෙන් කෙලෙස් වලින් නිදහස් වෙලා ඒ මොහොතට හරි තියෙන හිත දකිමින් විමෝච විමුක්තියටපත් වෙච්ච නැත්නම් ඒ විමුක්ත හිත නිදහස් වූ හිත දකිමින් ඒක අත්විඳිමින් මොන භාවනා කරනවා එතකොට චිත්තානුපස්සනාව වැඩෙනවා ඊළඟට පින්නතුනේ වැදගත්ම කොටස ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේ තියෙන කොහොමද අනිත්‍යානුපස්සී අසසිස්සාමේති සික්කති පසසිස්සාමේති සික්කති. මොන දැන් අර අනිත්‍යක් වෙනම මෙනෙහි කරන්න යන්නේ නැහැ. අපි ආනාපාන සතිය තුළම ඉන්නවා. හුස්ම ගන්නවා සිහියෙන්, හුස්ම හෙළනවා සිහියෙන්. දැන් බොහෝම සියුම්. එතකොට පින්නතුනේ මේ අනිත්‍ය ලක්ෂණය ඇතිවීම නැතිවීම හොඳට ප්‍රකට වෙනවා. අර බලන්න දැන් හුස්ම රැල්ලක් අර අපි මුලින් කිව්වා ආස්වාසයක අවසානය තමයි ප්‍රාස්වාසයේ ආරම්භය. ප්‍රාස්වාසයේ අවසානය තමයි ආස්වාසයේ ආරම්භය. දැන් බලන්න මේ විදිහට මේක චක්‍රයක් වගේ මේකේ ඇතිවීම නැතිවීම හොඳට දකිනවා. ඒකයි අනිත්‍යානුපස්සී නিত্য නෑ මේක කියලා හොඳටම වදින අවස්ථාව. ඒතර මේ අනිත්‍ය දැක දැක භාවනා කරනවා. මේකෙදිත් පින්නතුනේ අනිත්‍ය මෙනෙහි කරන්න යනව නෙවෙයි අර මූලික කර්මස්ථානය තුළම ඉන්නවා. ඉතින් සිහියෙන් මේක දකිනවා. ඊළඟට විරාගානුපස්සී අස්සසිස්සා මේති සික්කති විරාගානුපස්සී පස්සසිස්සා මේති සික්කති. ඕන දැන් අර අනිත්‍ය දැකීමෙන් යනකොට ඔන්න මහා නැල්මක් ඇති වෙනවා. විරාගය කියන්නේ රාගේ රාගෙන්ට ප්‍රතිවිරුද්ධ දෙයකින් එහෙමනම් නොඇල්බා නොඇල්ම දැක දැක ඒක ආත්ම දෙමින් ආස්වාද කරනවා ප්‍රාස්වාද කරනවා විරාගය. ඊළඟට නිරෝධානුපස්සී අස්සසිස්සා මේති සික්කති නිරෝධානුපස්සී පස්සසිස්සා මේති සික්කති. නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ වීම නැත්තම් නිවියාම. ඒ නිවියාම නොඇලෙනකොට විරාගය ඇති වෙනකොට පින්නතුන එතන නිවියාමක් තියෙනවා. ඒ නිවියාම අත්දකින්න ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට ඔන්න තින් පටිනිස්සග්ගානුපස්සේ විහෙරති අස්සසිස්සාමිති සික්කති පස්සසිස්සාමිති සික්කති පටිනිස්සග්ගේ කියලා කියන්නේ අතහැරලා සියල්ලම අතහැරලා සිතේ ඇතිවෙන බැඳීම් කෙලෙස් සියල්ලම අතහැරලා ඒ ඒක අත්විඳින්මින් මහා ශූන්‍ය වූ හිතකින් නිදහස් වූ හිතකින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා එතකොට පින්නතුනේ ඒකට කියනවා පටිනිස්සග්ගානුපස්සී. ඔන්න එතකොට එතන ධම්මානුපස්සනාව වැඩෙනවා. මොනවද ධම්මානුපස්සනාව? අනිච්ච ඒ වගේම පින්නතුනේ විරාග, නිරෝධ, පටිනිස්සංග. පටිනිස්සංග කියන්නේ සියල්ලම ප්‍රහාණය කරමින් ආනාපාන සතිය ප්‍රගුණ කරනවා. එතකොට බලන්න මේ ආනාපාන සති කර්මස්ථානය තුළින් පින්නතුනේ ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගඵලයන් ඒකාන්තයෙන් ප්‍රතිවේද කරගන්නට ලබා ගන්නට ඒකාන්තයෙන් මේ භාවනාව මහෝපකාරී වෙනවා. එහෙමනම් මේ භාවනාව පුරුදු කරගත්තා නම් පින්නතුනි කුසල් මවන්න පුළුවන්. සාමාන්‍ය අපේ අම්මලා තාත්තලා බොහෝ ධර්මයට කැමති අය කුසල් වඩා ගන්න කැමතිනේ. එහෙමනම් හුස්ම රැල්ල තුල හිත දාගෙන ඉන්නවා නම් කොච්චර කුසල් සිත් වඩා ගන්න පුළුවන්ද? ඒ නිසා මේ පින්වත් හැමදෙනාම මේ භාවනාව ඉතින් මේක අපි මේ සාරාංශයක් විතරයි කිව්වේ මේ භාවනාව පිළිබඳව පින්නතුනේ දේශනා ඕනතරම් දිගින් දිගට දිගින් දිගට අපිට කායානුපස්සනාව සම්බන්ධව වේදනානුපස්සනාව සම්බන්ධව දීතුරු අනුපස්සනාව පිළිබඳව විශේෂයෙන් පින්නතුලා දැනුවත් කරන්න පුළුවන් ඉතින් දැන් පින්නතුල්ලාට සාරාංශයක් මේ 16 ආකාරයකට වැඩෙන විදිහ ආනාපාන සතිය අපි මේ පෙන්වුවේ. එහෙමනම් පින්නතුනේ මේ හුස්ම රැල්ල මේ අනිත්‍ය හුස්ම රැල්ල පාදක කරගෙන මෙතර ජීවිතයට ආලෝකයක් ළඟා කරගන්න පුළුවන්කම තියෙන නිසා සිහිය දාගෙන මේ කටයුත්ත සිද්ධ කරනවා නම් අපිට ඒකෙන් ඊටාම හොඳ ප්‍රතිඵල ළඟා කරගන්නට ලබා ගන්නට අවස්ථාව තියෙනවා. එහෙමනම් පින්වත් හැම දිනාටම ආනාපාන සතිය මහා පුරුෂ භාවනාව හැටියට සඳහන් වන එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ ආනන්ද මාහිමියන් වහන්සේ මේ ඉගෙනගෙන මේ කියා දීපු මේ ආනාපාන සතියත් ඉගෙන ගැනීම තුළින් පුරුදු කිරීම තුළින් ආනන්ද මාහිමියන් වහන්සේගේ රෝගා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ රෝගාබාධ සියල්ලම සංසිඳුනා කියලා මේ සූත්‍ර දේශනාවෙන් සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනි සියලුම මේ සාංශාරික සියලු රෝගයන් නැති කර ගන්නට මේ ආනාපාන සතියත් පුරුදු කරන්නට මේ දේශනාවත් ජීවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාත බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති රාගක්ඛයෝ නිබ්බානං